ආයිබෝවන් අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති චූල දුක්ඛඛන්ද සූත්‍රය ගැන. ඒ කියන්නේ දුක සමූහයක් ගැන වදාළ පොඩි දේශනාවක්. ඕ හරිම වැදගත් සූත්‍රයක්. අපි මේකෙදි බලමු මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් අර කාමයේ ආශ්‍රාදේ ඒ කියන්නේ ඒකේ තියෙන සැප වගේ පෙනෙන ස්වභාවය. ම්ම්. ඒ වගේම ඒකේ ඇත්තටම තියෙන ආදීනව. ඒ කියන්නේ ඒක නිසා විඳින්න ලැබෙන දුක්ඛ ස්වභාවය ගැනත්. ඔව්. ඉතින් ඒ දුකින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය මොකද්ද කියලා අපි මේකෙදි කතා කරනවා. විශේෂයෙන්ම අර මහානාම ශාක්‍ය රජතුමා එක්ක කරපු සංවාදය. ආ. ඔව් ඒකක් තියෙනවා. ඊට පස්සේ අර නිගණ්ඨයෝ එක්ක කරන සංවාදයක්ත් තියෙනවා නේද? ඔව්. ඒ කොටස් දෙකම මේ සූත්‍රය අඩංගුයි. හොඳයි. ඊටකොට කතාව පටන් ගන්න අර මහානාම ශාක්‍ය රජතුමාගෙන් නේද? එතුමා බුදුහාමුදුරුව හම්බ වෙන්නේනවා. ඔව්. එතුමා ඇවිල්ලා කියනවා එතුමා දන්නවා කියලා මේ ලෝභ ද්වේෂ මොහ කියන දේවල් ඒ කියන්නේ අර තද ආසාව, තරහව, මුලාව මේවා සිත කිලිටි කරන, අපිරිසිදු කරන, දුකට හේතු වෙන අකුසල් කියලා එතුමා දන්නවා. අන්න ඒක තමයි එතුමාගේ ගැටලුව වෙන්නේ. ඒක දන්නවා, බන අහලා තීරවා. ඒත් සමහර වෙලාවට හිත පාලනය කරගන්න බෑ වගේ වෙනවා. අර ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිලි හිත යට කරගෙන මතුවෙනවා. ඔව්. ඇයි එහෙම වෙන්නේ කියලා තමයි එතුමා අහන්නේ. මේ ධර්මය දැනගෙනත් ඇයි මෙහෙම වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරය හරිව පැහැදිලි. උන්වහන්සේ කියනවා මහානාම ඒකට හේතුව තමයි ඔය කෙලෙස් තවම ඔබේ සිතෙන් මුලින් උපුටල දාලා නෑ. ඒව ප්‍රහාණය වෙලා නෑ. ආ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ කියන එක. හරිට හරි. උන්වහන්සේ තවදුරටත් කියනවා යම් කෙනෙක් ඔය ලෝභ, ద్వේෂ, මෝහ සම්පූර්ණම ප්‍රහාණය කළා නම් එයා ඉතින් ගිහි ගෙදරක ඉන්නෙත් නැහැ. පංචකාම සම්පත් පස්සේ යන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන. එතනින් තමයි බුදුහාමුදුරුවෝ අර කාමය කියන කාරණාව ගැඹුරට විග්‍රහ කරන්න පටන් ගන්නෙ. ඒකේ තියෙන ආස්වාදය, ඒ කියන්නේ සැපය සහ ආදීනව. ඒ කියන්නේ දුක. ඔව්. මුලින්ම කියනවා පංචකාම ගුණ පහ ගැන. ඒ කියන්නේ අර ඇසට පේන ප්‍රිය රූප, කනට ඇහෙන ප්‍රිය ශබ්ද, නාසයට දැනෙන ප්‍රිය ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රිය රස, කයට දැනෙන ප්‍රිය ස්පර්ශ. මේවයින් අපිට යම්කිසි සුවයක්, සතුටක් ලැබෙනව නේද? ඔව්, తాවකාලික සතුටක් වගේ දෙයක්. අන්න ඒක තමයි කාමයේ ආස්වාදය කියලා කියන්නේ. ඒ මොහොතේ දැනෙන සුවය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාඳුරෝ කියන විදියට ඒ ආස්වාදය හරිම පොඩ්ඩයිලු අල්පයිලු ඒත් ඒක නිසාම විඳින්න වෙන දුක අර ආදීනව හරිම විශාලයිලු ඇත්ත ඒක නුවණින් දකින්න ඕනේ කියලායි කියන්නේ. හැබැයි එහෙම දැක්කත් ඒකෙන් ගැලවෙන එක ලේසි නෑ කියලත් උන්වහන්සේ දේශනා කරනවා. ඒයි එහෙම කියන්නේ? උන්වහන්සේ පැහැදිලි කරනවා මේ කාමයෙන් සහ අකුසලයෙන් වෙන් වෙලා ලැබෙන ඊට වඩා උසස් ප්‍රනීත සැපයක්. ඒ කියන්නේ අර විවේකයෙන් උපදින ප්‍රීතිය, සැපය. හ්ම්. ධානසුයක් වගේ දෙයක්ද? ඔව්. ධාන සුවයක් එහෙම නැත්නම් ඒ වගේ ශාන්ත සමාධියක් ලබන කල්ම හිත නිකන්ම අර පහත් කාම සැපයට ඇදිලා යනවා. ඒකට ඇලෙනවා කියලා. ඕ තමන් වහන්සේත් බුදු වෙන්න කලින් මේ වගේ දේවල් අත්දකපු බව කියනයි. උසස් නොලබපු නිසා කාමයන්ට ඇලිලා හිටිය බව. එතකොට අර කාමයේ ආධිනව, ඒ කියන්නේ එකකින් වෙන දුක් ටික බුදුහාමුදුරුවෝ හරි විස්තරාත්මකව කියනෝ නේද? ඔව් ගොඩක් පැත්තලින් ඒක පෙන්නලා දෙනවා. මුලින්ම කියන්නේ අර ජීවත් වෙන්න, ජීවිකාව කරගන්න විඳින දුක. ආ ඒ කියන්නේ රස්සාවක් කරන්න මොකක් හරි ශිල්පයක් ඉගෙන ගන්න දරන මහන්සිය වගේ දේවල් හරියට හරි ඒකට කොච්චර මහන්සි වෙන්න ඕනේද සමහර වෙලාවට සීතලේ රස්නේ දුක් විඳින්න වෙනවා මදුරුවෝ මැස්සෝ වගේ සත්තුන්ගෙන් පීඩා විඳින්න වෙනවා මේ ඔක්කොම ඉවසගෙන තමයි ජීවත් වෙන්න සල්ලි හම්බ කරගන්නේ හ්ම් ඇත්ත ඊට පස්සේ එහෙම මහන්සි වෙලා හම්බ කරන්න උත්සාහ කරලා ඒත් හම්බ වුණේ නැත්නම් එතකොට එන දුක ශෝකය කනගාටුව අඬා වැළපීම ඒකත් කාමයේ නිසාම වෙන දුකක්. ඊළඟට කියනවා හරි හම්බ කරගත්තා කියමුකෝ. ධනයක් රැස් කරගත්තා. ඒක රැකගන්න තියෙන බය සහ මානසික පීඩනය ගැන. ඕ ඒකත් ලොකු දුකක් නේද? නිතරම බයෙන් ඉන්න වෙන්නේ. මේ ධනය රජවරු අරගන්නීද, සොර සතුරු හොරකම් කරයිද, ගින්නකින් වතුරකින් විනාශ වෙයිද? අර අකමැති උරුමකාරයෝ ඇවිත් අරගෙන යයිද කියලාත් බයක් තියෙනව නේද? ඔව් ඔව් ඒකක් තියෙනවා. ඉතින් මේ වගේ නිරන්තර බයක් හිතේ තියාගෙන ඉන්න එකත් දුකක්. ඊට පස්සේ හිතමුකෝ එහෙම පරිස්සම් කරගත්තු දේ මොකක් හරි විදියකින් විනාශ වුණා කියලා. එතකොට දැනෙන දුක. ආ ඒක තවත් දරුණුයි නේද? මගේ මෙච්චර කාලයක් රැකගත්තු දේ නැති වුණානේ කියලා පපුව චාපාගෙන අඬනවා, වැළපෙනවා. ඒ ශෝකයත් කාමයේ නිසාමයි. මේ කාරණා ටික ඇහුවම හිතනවා අද සමාජයේ තියෙන අර පීඩනය, ස්ට්‍රෙස් එක, තරංගකාරීත්වය මේ හැම දෙයකටම මුල කොහේ හරි මේ කාමයක තියෙන ඇලීම නේද කියලා. නිසකවම මේක කාලීනයි. ඊට සෙහාට ගිහිල්ලා බුදුහාමුදුරුව කියනවා මේ කාමයේ මුල් කරගෙන මිනිස්සු අතරේ ඇතිවෙන ගැටුම් ගැන. ආ ආරවුල් වගේ දේවල්. ඔව්. රජවරු රජවරු එක්ක රණ්ඩු වෙනවා, සිටුවරු සිටුවරු එක්ක, පවුලේ අය අතරේ අම්මා පුතා එක්ක, තාත්තා පුතා එක්ක, සහෝදරයෝ සහෝදරියෝ අතරේ. යාළුවෝ යාළුවෝ අතරේත්. ඔව් යාළුවොත් එක්ක තරඬු වෙනවා, ගහ මරා ගන්නවා, එකිනෙකාට හිංසා කරනවා. මේ ඔක්කොම වෙන්නේ අර මොකක් හරි කාම වස්තුවක් නිසා. සමහර වෙලාවට මිනිමරණ තැනටත් යනවා. ඒ වගේම මහ පරිමාණ යුද්ධ පවා ඇති වෙන්නේ මේ කාමයෙන් මුල් කරගෙන කියලාත් කියනවා නේද? රටවල් අතරේ රාජ්‍යයන් අතරේ. ඇත්ත. එතකොට යුද්ධයකදී රණබිමේදී විඳින්න වෙන දුක් ගැනත් කියනවා. තුවාල වෙනවා, අත්පා කැපෙනවා, මැරෙනවා. ඒ ඔක්කොම කාමය නිසයි. තවත් පෙත්තක් තමයි කාමය නිසාම සිද්ධ වෙන අපරාධ. සොරකම් කරනවා, මංකොල්ල කනවා, ශ්‍රී දූෂණ වගේ දරුණු අපරාධ කරනවා. ඔව්. එතකොට ඒ වගේ අපරාධවලට අහු වුණාම ඒ කාලේ තිබුණ දරුණු දඬුවම් ගැනත් විස්තර කරනවා. කසෙන් තලනවා. අත්පා කපලා දානවා. හ්ම්. උල තියෙනවා. මේ වගේ මරණීය දඬණය දක්වා යන දරුණු වද බන්ධනවලට ලක් වෙනවා. ඒ ඔක්කොම දුක් විඳින්නේ තර කාමයට තියෙන ගිජුකම නිසා කරගන්න අපරාධයෙන්ද. මේ හැම දෙයක්ම මේ ජීවිතයේදී විඳින දුක් නේද? ඊට පස්සේ තවත් දුකක් ගැන කියනවා. ඔව්. අවසාන වශයෙන් කියනවා මේ ලෝකෙ විතරක් නෙවෙයි මේ කාමයට තියෙන ආශාව නිසා ඒක පස්සේ යන්න ගිහිල්ලා කයින් වචනයෙන් මනසින් පව් රැස් කරගන්නවා. ඒ කියන්නේ අකුසල් කර්ම ඔව් ඒ අකුසල කර්මවල විපාක විදියට මරණින් පස්සේ දුගතියක නරක තැනක ඉපදෙනවා. ඒ කියන්නේ අපාය වගේ තැනක. එතකොට පරලෝවදී දුක් විඳින්න වෙනවා. මේ ඔක්කොම කාමයේ ආදීනව. හරිම පුළුල් විග්‍රහයක් නේද ඒ කාමයේ ආදීනව ගැන. එතකොට සූත්‍ර ඉලග කොටසට එද්දී අර නිගණ්ඨය මුණ ගැහෙන කතාව එනවා. ඔව්. බුදුරජාණන් වහන්සේ ඉසිගිලි පර්වතය ළඟ ඉන්නකොට නිගණ්ඨයෝ පිරිසක් මුණ ගැහෙනවා. මේ අය හිටගෙන ඉන්නේ වාඩි වෙන්නේවත් නැතුවලු. ඒ මොකද? එයාලා හිතාගෙන ඉන්නේ හිටගෙන ඉන්න එකත්, ඒ වගේ දුෂ්කර ක්‍රියා කරන එකත් තපස් රැකීමක් කියලා. Tamanටම දුක් දීගෙන එයාලා ඉන්නේ. ආ එයාලගේ විශ්වාසය මොකක්ද එතකොට? ඇයි එහෙම දුක් විඳින්නේ? එයාලා අනුගමනය කරන්නේ නිගණ්ඨ නාථපුත්‍ර කියලා ශාස්ත්‍රවරයෙක්ගේ ඉගැන්වීම. ඒ ඉගැන්වීමට අනුව එයාලා විශ්වාස කරනවා මෙහෙම දුක් විඳිද්දී අර පෙර ආත්මවල කරපු පව්, ඒ කියන්නේ අකුසල කර්ම ගෙවිලා යනවා කියලා. හ්ම්. දුකෙන්ම පව් ගෙවනවා වගේ අදහසක්. ඔව් එහෙම පරණ පව්ගෙවල අලුතෙන් කර්ම රස නොකර හිටියම කර්ම ටික ටික ක්ෂය වෙලා ඉවර වෙලා යනවා. එතකොට කර්ම ඉවරුණාම දුකත් ඉවර වෙනවා කියලා එයාලා හිතන්නේ. හරිම අමුතු තර්කයක් වගේ නේද? ඉතින් බුදුහාමුදුරුව මොකද කියන්නේ? බුදුහාමුදුරුව යාළගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. හරිම තර්කානුකූල ප්‍රශ්න. හොඳයි ඔබලා දුක් විඳින්නේ පරණ කර්ම ගෙවන්න නම් ඔබලා දන්නවද පෙර ආත්මවල ඔබලා කවුරු වෙලා හිටියේද කියලා මොන වගේ පවුද කලේ කියලා දන්නවද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. තව කොච්චර කර්ම කොච්චර දුක් ප්‍රමාණයක් ගෙවන්න ඉතුරු වෙලා තියෙනවද කියලා දන්නවද? ඒ වගේම මේ ජීවිතේදී අලුතෙන් කුසල් වඩන්නේ කොහොමද? තියෙන අකුසල් නැති කරගන්නේ කොහොමද කියලා දන්නවද? ඒකේ මොකද නිගණ්ඨයෝ කියන්නේ? එයාලා පිළිගන්නවා නෑ අපි ඕවා මුකුත්ම දන්නේ නෑ කියලා. ආ. එතකොට බුදුහාමුදුරෝ එයාලට කියනවා එහෙනම් ඔබලා ඔය විඳවන විදිහ දැක්කම හිතෙන්නේ ඔබලා සමහර විට පෙරාත්මෙක හරිම క్రూර, පෞකාර, අත්ලේ වලින් තෙක්තුණු පිරිසක් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ කර්මවල විපාක නිසා වෙන්නේ නැති මේ ආත්මෙ මෙහෙම දුක් විඳින්නේ කියලාද? ඔව්, වක්‍රාකාරව එහෙම අදහසක් දෙනවා. එයාලගේ ක්‍රමය ගැන ප්‍රශ්න කරන්න. එතනදී නිගණ්ඨය තවත් තර්කයක් ගේනු නේද? අර සැපෙන් සැප ලබන්න බෑ කියන කතාව. ඔව්. එයාලා කියනවා සැප විඳලා සැප ලබන්න බෑ, දුක් විඳලම තමයි සැප ලබන්න ඕනේ කියලා. එයාලා උදාහරණයකුත් දෙනවා. මොකද්ද? එයාලා කියනවා ඔබ වහන්සේට වඩා අර මගධ රටේ රජතුමා බිම්බිසාර රජතුමා සැප විඳිනව නේද කියලා. ආ, ඒ කියන්නේ රජ සැප ලබන කෙනා බුදුහාමුදුරන්ට වලව සැපවත් කියලා කියන අදනවා. ඔව්. එතකොට බුදුහාමුදුරෝ එයාලට අභිනයෝගයක් කරනවා. උන්වහන්සේ අහනා හොඳයි. එහෙනම් බිම්බිසාර රජතුමාට පුළුවන් ද එක දිගට දවස් 7ක් හරි අඩුම ගානේ එක දවසක්වත් කයවත් වචනයවත් පොඩ්ඩක්වත් හොලවන්නේ නැතුව එකම විදිහේ ඒකාන්ත සැපයකින් ඉන්න. ඒකාන්ත සැපයක් කියන්නේ. ඒ කියන්නේ අර චිත්ත ඒකාග්‍රතාවයෙන් ලැබෙන ගැඹුරු සමාධි සෝය, ධාන සෝය. කායික වාචසික ක්‍රියා නැතුව මනසින් ලබන සැපයක්. ඉතින් නිගණ්ඨියෝ මොකද කියන්නේ පුළුවන්ද බිම්බිසාර රජතුමාට? එයාලා කියනවා බෑ බෑ. එහෙම ඉන්න නම් බෑ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ උන්වරසේ කියලවා මට නම් පුළුවන්. දවස් 7ක් විතරක් නෙමේ ඊටත් වඩා වැඩි කාලයක් උනත් ඔය කියන ඒකාන්ත සමාධිසුවෙන් ධානසුවෙන් කායික වාචසික ක්‍රියා නැතුව ඉන්න පුළුවන් කියලා. ආ එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් නිගණ්ඨයන්ට පිළිගන්න වෙනවා එයාලා හිතන් හිටියට වඩා ඒ වගේම බිම්බිසාර රජතුමා ලැබෙන කාම සැපයට වඩා බුදුරජාණන් වහන්සේ ලබන මානසික ධාන සැපේ උසස් බව. එයාලා පිළිගන්නවා එසේනම් ඔබ වහන්සේ තමයි වඩාත් සැපසේ වෙසෙන්නේ කියලා. කියන එකේ මතු පිටින් පේන ආශ්‍රාදය සැපය කියන දේ හරිම తాවකාලිකයි. අල්පයි. ඒත් ඒක පස්සේ යන්න ගිහිල්ලා විඳින්න වෙන දුක්ඛන්දරාව අර ආදීනව හරිම විශාලයි. ජීවිතේ හැම පැත්තකටම ඒක බලපානවා. ඔව් මේ ලෝකෙදිත් පරලොවදිත් දුක් ගේන දියත් ඒ වගේම අර නිගණ්ඨයන්ගේ කකාවෙන් පේනවා නිකන් නුවණක් නැතුව තේරුමක් නැතුව ශරීරයට දුක් දෙන එක අර දුෂ්කර ක්‍රියාවල නිරත වෙන එකේ තේරුමක් නැහැ කියලා. ඊට වඩා ප්‍රඥාවෙන් සිහියෙන් සමාධියෙන් ලබන මානසික විමුක්ති සුවය තමයි උතුම් කියන එක නේද? අන්න ඒක තමයි. සැපයෙන්ම සැප ලබන මාර්ගයක් බුදුදහමේ තියෙනවා. ඒක තමයි මේ ධානසුවය, විදර්ශනා ප්‍රඥාවෙන් ලබන විමුක්තිසුවය. හරිම වටිනා කරුණු ටිකක් තමයි මේ චූල දුක්ඛකන්ද සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. අවසාන වශයෙන් අහගෙන ඉන්න අයට හිතන්න යමක් ඉතුරු වෙනව නේද? ඕ මෙහෙම හිතන්න පුළුවන් අර බලන්න බුදුරජාණන් වහන්සේ ගැන එච්චරටම ශ්‍රද්ධාවක් තිබුණු ධර්මයේ ගැන දැනුමක් තිබුණු මහානාමශාක්‍ය රජතුමාට තමන්ගේ හිතේ මතුවෙන අර කාමාශාවන් එක්ක බැඳුණු ලෝභ ద్వේෂ මෝහ පාලනය කරගන්න අමාරු වුණා නම් ඇත්ත. එතකොට මේ සූත්‍රේ විස්තර වුණු කාමයේ ආදීනව, ඒ කියන්නේ ඒකේ තියෙන අතිවිශාර දුක්ඛ ස්වභාවය ගැන අපි ගැඹුරින් හිතුවොත්, ඒක මිනිහි කළොත්. ඔව්. අපේ එදිනදා ජීවිතයේ තියෙන ආශාවන් දිහා, අපි දාගෙන ඉන්න බලාපොරොත්තු දිහා, අපේ අරමුණු දිහා ටිකක් වෙනස් විදියට, නැවුම් විදියට බලන්නේ ඒක උදව් වෙයි නේද? නිසකවම ඒක ගොඩක් දේවල් ගැන ආයෙත් හිතන්න පොළඹවන කාරණාවක්.